භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු උතුම් වූ මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අද දවසේදී net නාලිකාව ඔස්සේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුලින් ඔබත් එක්ක සුපුරුදු පරිදි මේ වටිනා ධර්ම කාරණාව සාකච්ඡා කරන්නට අදත් අපි බලාපොරොත්තු වෙනවා. අදත් මේ දේශනාව තුළින් ඔබට බොහොමත්ම වටිනා කියන ධර්ම කරුණු කිහිපයක් සාකච්ඡා කරන්මින් ඔබට මේ සසර නැමැති ගමන යන්නට පහසුවක් කරවීමටයි මේ බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි මම ඔබට පසුගිය දේශනාවකදීත් පැහැදිලි කළේ අපි මේ යන්නේ නොගියපු ගමනක් යන්න. ඒ කියන්නේ සංසාරේ නම් වූ නොගියපු ගමනක් යන්නයි මේ සසරේ නිවන නැමැති නොගියපු ගමනක් යන්නයි මේ වැර දරන්නේ. එතකොට අපි ධර්මීය දැනගත්තම ඒ නිවන අවබෝධ කරගන්නට ඉතාමත්ම පහසුවක් වෙනවා. ඒ කරුණ අපි නිරන්තරයෙන්ම මේ දේශනාවල් තුලින් ඔබට අවබෝධ කර දෙන්නට අපි කටයුතු කරනවා. එහෙමනම් අදත් අපි මේ දේශනාව ආරම්භ කරමු. අද දවසෙත් අපි පළමුවෙන්ම මේ වෙලාවේ ආශිර්වාදේ කරමු. නෙත්නාලිකාවේ ඉරිදා ධර්ම දක්ෂිනාවේ දේශිකානන් වහන්සේ පින්වත් බණ්ඩාරවේල අමිතානන්ද නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවායි කිය අපි සාදුනාද නංවා ආශිර්වාදේ කරමු. අද දවසේ මේ දේශනාව සඳහා පින්වත් දායකත්වයේ දරන්නේ හොරණ වැවල හිරෝමා සමරවීර මහත්මිය ඒ දියණියත් ඒ වගේම දමිත සමරවීර කියන මේ පුතුණුවණු දෙපළ එකතු වෙලා තමයි අද මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්නේ. එමනම් අපි ඇත්තන්ටත් ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කරමින් අරමුණින් අද මේ දේශනාව අපි ආරම්භ කරමු. අපි ඔබට පහුගිය කාලේ දේශනා කළා ආරම්භ කරා දේශනා කරන්න අග්ගඤ්‍ය සූත්‍ර දේශනාව. අපි ඔබට අග්ගඤ්‍ය සූත්‍ර දේශනාවේ විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ධර්ම කරුණු අවබෝධ කරලා දීලා තිබෙනවා. මේ දේශනාව තුලින් ඔබ බොහෝ කරුණු කාරණාවල් අවබෝධ කරගෙන තියෙන බව අපට නිරන්තරයෙන්ම ඔබ දක්වන ප්‍රතිචාරات එක්ක අපි ඒක ඉතාමත්ම සතුටටපත් වෙනවා. ඒ කාරණාවල් තුලින් අපි අරමුණු කරන්නේ ඇත්තටම ඔබට මේ ධර්මය හොඳට සකසලා දේශනා කරන්නට ඕනේ කියන කාරණාව. ඒ මොකද මේ දේවල් අපේ නිසියාකාරයෙන් අවබෝධ කර ගැනීමම තමයි අපට මේ ගමන හරි පහසුවක් වෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි, දැන් අර මම ඔබට පහුගිය කාලේ දේශනා කරා කෙනෙක් අහන්න පුළුවන් ඇයි අපි මේ ලෝකේ ආරම්භ වීමක් ගැන කතා කරන්නේ? ඇයි අපි මේ මේ විදියට මේ මේ සක්කලවල් ගැන කතා කරන්නේ? මොකටද ඔවා දැනගත්තම තියෙන්නේ? ඕවට නොයන විදියට අපේ ධර්ම කරුණ අවබෝධ කරගත්තම ඇති නේද කියලා කෙනෙක් කියන්න පුළුවන්. පින්වත්නි මේ අවබෝධ කරගන්න යන්නේ අන් කිසිවක් නිසා නොවේ. මේ අවබෝධ කරගන්න යන්නේ අපි යන ගමන. පින්වත්නි අපිට පින්වතුනි මේ යන ගමනේ කවදාවත් මේ යන ස්වභාවය නවත්තන්න බෑ. මේ අපි ජීවත් වෙන මොහොතක් මොහොතක් ගානේ අපි ගත කරන හැම ක්ෂණයක් ක්ෂණයක් ගානේම මේ සංසාරේ අපි ඇවිදිනවා. මේ බණහන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා දැන් මේ වෙනකොට මිනිත්තු කීයක් අපි මේ සංසාරේ ඇවිද්දද? මේ සංසාරේ පින්වුතුනි මේ ගමන යනවා මේක වළක්වන්න බෑ. අමාරුයි. නිකන් හිටියයි කියලා වළකින්නේ නෑ මේකෙන් එතර වෙන්න බෑ. අපි ඊතර වෙන වැඩපිළිවෙල අපි කරන්න ඕන. ඒ කිරීමට නම් අපි මේ කරුණ හොඳට තේරුම් ගන්නට ඕන. එහෙම නැතුව අපි නිකම්ම හිටියයි කියලා මේකෙන් ගැලවෙන්නේ නැහැ. මම අර ඔබට උදාහරණයක් කියන්නේ ගඟක පින්වතුනි සැඩ පහරට අහුවලා පහරට ගහගෙන ගහගෙන යනවා. ඒ යන කෙනා නිකම්ම හිටියොත් මොකද වෙන්නේ? නිකම්ම හිටියොත් ඉතින් කොහොමද ගහගෙන යනවා? නවතිනවද? නෑ. ඒ ගොඩ දෙනවද? නෑ. ඒ ගඟේ ගහගෙන ගහගෙන යනවා. හැබැයි එයා එහෙම ඉන්න ගමන් පොඩ්ඩක් අතපය එහෙම මෙහෙ ගසනවා. ගසනකොට පොඩ්ඩක් අර යන වේගය අඩු වෙලා සමහරලාට එක තැනම ඉන්න පුළුවන්. සමහරලාට යන වේග ටික අඩු වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට හැරලා පීනන්න ගත්තොත් අනිත් පැත්තට හැරලා පීනන්න ගත්තොත් පින්වතුනි අන්න එයාගේ ඒ යන ගමන ටිකක් අඩු වෙලා එයා ඊතරට පීනන්න පුළුවන් හිමීට. එතකොට එයා හිමීට පීනුවොත් බොහොම හිමීට යන්නේ ඊතරට. බොහෝ කාලයක් යනවා ඊතරට යන්න. එයා ටිකක් වැඩිපුර උනන්දු වුණොත් අතපය මේ වෙහෙසවන්න. එතකොට තව ටිකක් එයා ඉස්සරහට ඔන්න ඊතරට යන්න යන්න පුළුවන්. එයා තවත් ටිකක් වේගවත් වුණොත් තවත් ඉක්මනට යන්න පුළුවන්. තවත් දැඩිව වේගවත් වුණොත් ඉතා ඉක්මනින් යාට ඉතරට යන්න පුළුවන්. මෙන්න මේක තමයි පින්වත්තුනි මේකේ ස්වභාවය. නැත්තම් සමහර අය මම දන්නවා ගොඩාක් වෙලාවට මේ සසරේ මේ ගඟට වැටිච්ච කියන්නේ සැඩපාරට අහුවෙලා එහෙම ගහගෙන යනවා එයාලට යනව තේරෙන්නෙත් නෑ එයාලා මේ සසරට අහුවෙලා කියලා තේරෙන්නෙත් නෑ මේ සසරේ මේ විදියට යනවා ඒකට ඒකත් එක්ක හැපි හැපි ඒකෙම යනවා සමහර අය තව ටිකක් තල්ලුවකුත් දෙනවා මේක තවත් යන්න ඕනේ කියලා පින්වතුනි එහෙම අයට මේ සසරෙන් ගැලවෙන කියන එක හරි අමාරු දෙයක් නිවන් දකින්න ඕනේ කියලා කිය කිය හිටිය පමණින් කවදාවත් නිවන් දකින්න බෑ සසරේ ගඟේ ගහගෙන යන කෙනා අනේ මට මේ ගඟෙන් එතර වෙන්න ඕනේ කියලා කිය කිය මේ ගඟ පහළට ගියොත් ඉන් කවදාවත් යාට එතර වෙන්න බෑ. කිව් පමණින් කවුරුවත් එතර වෙලා නැහැ. එයා වෙහසුණුත් විතරයි එතර වෙලා තියෙන්නේ. ඒ නිසා මට නිවන් දකින්න ඕන. මට මේ ජීවිතේ කොහොම හරි මේ මේ தත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා කිව් පමණින් පිංඔතුණි කවදාවත් කිසිවෙක් මේ නිවනට යන්නේ නැහැ. නිසා අපි වෙහෙසෙන්නට ඕන. අපි උනන්දු වෙන්නට ඕන. අපි මේ මේක මේකෙන් ඈතර වීමට වැරදරන්නට ඕන. ඒ දරන වෑයම තුලින් තමයි පින්වතුනි අපට මේ ටික හරියට අවබෝධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නැතුව කවදාවත් මේක අපිට මේ විදිහට යන්න බෑ. එහෙමනම් ඒක ඒක ඈතර වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? ඈතර වෙන ක්‍රමේ දැනගෙන ඉන්න ඕන. දැන් අපි ඈතර වෙන ක්‍රමේ දන්නවද නැද්ද? දන්නවනේ. පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය ඔය ඔක්කොම දන්නවනේ. දන්නවා මොනවද? නම් ටික විතරක්. අපි නිවන් දකින ක්‍රමේ දන්නවා වචන ටික විතරක් දන්නවා. දැනගත්තා නම් එහෙනම් අපි ඊතර වෙන්න ඉපැයි. නෑ පින්වතුනි. වචන දැනගත්තු පමණින් කවදාවත් ඊතර වෙන්නේ නැහැ. අපි ඔය පටිච්ච සමුප්පාදී ආරෂ්ඨාංගික මාර්ගය සතර සතිපට්ඨානය ඔවා දන්නව නම් ටික විතරක්. ඒ නම් ටික දැනගත්ත පමණින් නිවන් දකින්න බෑ. අපි මේ සියලුම ධර්මය අවබෝධ කරගන්න ඕන. කෙනෙක් හිතෙන්න පුළුවන් අනේ මේ ත්‍රිපිටකයේ අපට මෙන්න මේ කොටස පොඩ්ඩක් තේරුම් ගත්තොත් ප්‍රමාණවත්ද? පිඟුතුනි මම ඔබට ගිය සතියේ පැහැදිලි කරා මහා කරුණාව තියෙන භාග්‍යවතුන් වහන්සේ තත් බැරි වුණ එකක් නිකන් හරියට අපි දන්නෝ වගේ කතා කරන්නේ මේ ටික විතරක් ඉගෙන ගත්තම ඇති කියලා. මොකද මහා කරුණාව තියෙන භාග්‍යවතුන් වහන්සේ තමයි මේ නිවන් දකින්න තියෙන කෙට්ටිම ක්‍රමයේ දේශනා කළේ. ඒ කෙට්ටිම ක්‍රමයේ තමයි මේ තියෙන ත්‍රිපිටක කතාව කියන එක. ඒතර ඒක අවබෝධ කරගන්න තමයි අපි ඉස්සර වෙලාම කරන්න ඕන. නිවන් දකින්න ඕන නම් කෙනෙකුට හොඳට මතක තියාගන්න. නිවන් දකින්න කෙනා මේ ධර්මය ඉස්සර වෙලාම ඉගෙන ගන්නට ඕන. ත්‍රිපිටක කතාව ඉස්සර වෙලා ඉගෙන ගන්නට ඕන. හැබැයි එහෙම නැති කෙනෙක් නිවන් දකින්න පුළුවන්. ඒ කවුද? එයා තමයි පින්වතුනි සංසාරයේ ධර්මය හොඳට දියුණු කරපු කෙනා. දැන් කෙනෙක් කියන්න පුළුවන්. ඕ ඉතින් අපි සංසාරයේ හොඳට ධර්මයේ දියුණු කරලා තියෙනවා. ඒ නිසා අපට ඕව එච්චර ඉගෙන ගන්න ඕන නැහැ. පින්වතුනි එහෙම අයව අවබෝධ කරගන්න පුළුවන් කොහොමද දන්නවද? මේ ධර්ම කාරණාව ටිකක් කියනකොට ඊටු ටික ඉතාමත් ඉක්මනින් අවබෝධ වෙන්න පුළුවන්. දැන් මම උදාහරණයකින් කියනවා නම් ඔය ධර්මයේ සංසාරයේ හොඳට දියුණු කරපය කවුද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම අය මම පොඩි නිදසුණක් කියන්නම්කෝ දැන් ඔන්න අපි ගමු පරිගණකයක් ඔය පරිගණකයක පරිගණකයක් පිළිබඳ ඔන්න දෙන්නේ කතා වෙනවා ඔන්න මමත් එතන ඉන්නවා අපි හිතමු කවුරු හරි යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා එක තරුණියෙකුට තවත් තරුණියෙක් ඇවිල්ලා පරිගණකයක් සම්බන්ධ කරුණක් කියනවා. උදාහරණයකට මෙහෙම ගමුකෝ. ඔනයා කියනවා එක යාළුවෙක් ඇවිල්ලා කියනවා මෙහෙමයි මගේ ළඟ තිබිච්ච පරිගණකේ කියන්නේ මගේ කම්පියුටර් එකේ 500 GB hard එකක් තිබුණේ මං ඒක 1 terabyte එකක් කරගත්තා. එතකොට ඔන්න එහෙම කියනවා. ඒ කියන්නේ gigabyte 500ක තිබිච්ච හાર્ඩ් එකක් වෙනුවට එයා ටෙරාබයිට් එකක ඒ කියන්නේ ගිගාබයිට් 500ව දෙකක ධාරිතාවෙන් යුක්ත හાર્ඩ් එකක් එයාගේ පරිගණකයට සවි කරා කියලා ඔන්න කියනවා. දැන් ඔන්න මම මෙහෙම හිතන්නකෝ මම ඇත්තටම පරිගණක ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කියලා හිතන්නකෝ. මම කිසිම දෙයක් දන්නේ නෑ. දැන් එතකොට මට අර තරුණයා කියපු එක තේරුණාද? නෑ. ඇයි මම දන්නේ නෑ? හැබැයි අනිත් යාළුවා දන්නවා. එයාට තේරුණාද? එයාට තේරුම් ගත්තා. එයා දන්නවා අර යාළුවා මොකද්ද එයාගේ පරිගණකයට කරලා තියෙන්නේ කියලා. මම දන්නේ නෑ. එතකොට ඒ දෙන්නට මට ඕක තේරුම් කරන්න නම් මොකද්ද කරන්න ඕන? ඉස්සර වෙලා පරිගණක කියන එක කියලා දෙන්න ඕන. ඊළඟට ඔය පරිගණකේ හાર્ඩ් එක කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් කරලා දෙන්න ඕන. ඊළඟට මොනවද මේ ගිගාබයිට් ටෙරාබයිට් කියනව තේරුම් කරන්න ඕන. එයාලට ඒ කරපු දේ මොකද්ද කියලා තේරුම් කරවන්න නම් මට අඩුම තරමේ දවස් දෙක තුනක්වත් යන්න ඕන. අන්න ඒකයි පින්වතුනි මම මේ කියලා දුන්නේ මේ උදාහරණේ කවුරු හරි කෙනෙක් ධර්මීය සංසාරේ දියුණු කරලා තියෙනවයි කියලා කියනවා නම් දැන් අපි මේ අග්ගඤ්ඤ සූත්‍රය කතා කරා කියලා හිතමුකෝ. මේ අග්ගඤ්ඤ සූත්‍රය කතා කරගෙන එනකොට කියනකොට වහාශනින් අවබෝධ වෙනවා. ඊ타මත් මික්මනින් අවබෝධ වෙනවා. අන්නේ අවබෝධ වෙන කෙනා තමයි සංසාරේ මේව දියුණු කරපු අය. එයාලාව පින්වතුනිත් අවබෝධ කරගන්න පුළුවන් ආන්නේ ක්‍රමයට. එතකොට ඔබ තමාට අවංක වෙන්න, තමා තමා ගැනම අවබෝධ කරගන්න මට මේවා කියනකොට ඉක්මනට අවබෝධ වෙනවනම් මම සංසාරේ ගොඩක් මේව දියුණු කරලා තියෙනවා. හැබැයි මට මේවා කියනකොට අවබෝධ වෙන්නේ නැත්තම් මට මේ වහද්දී කම්මැලි හිතෙනවනම් මේ බණ අහද්දී තේරෙන්නේ නැත්තම් හොද්දට තේරුම් ගන්න ඔබ සංසාරයේ ධර්මයේ ගොඩක් පුරුදු කරලා නැහැ. ඒකයි ඇත්තම කතාව. ඒ නිසා ඔබ දැන් බයක් ඇති කරගන්න. ඒකෙන් දුක් වෙන්න එපා. ඔබ බයක් ඇති කරගන්න. අනේ එහෙමනම් මම මේ ආත්මේ කොහොම හරි මේක තේරුම් ගන්නවා කියලා. අන්න ඒක තේරුම් කරවන්න ඕන කමට තමයි මම ඔබට මේ කරුණු මේ විදියට කොටස් වශයෙන් වෙන් කර කර දේශනා කරන්නේ. දැන් ඔය මම මේ දවස්වල දේශනා කරගෙන ආවා ඔය මහා කල්ප කියන එක. පිටුතරි පෞද්ගලිකව මම සමහර අයට මේ මහා කල්ප කියන එක ගොඩක් තේරුම් ගන්න උත්සාහ කරලා තියෙනවා. සමහරලාට මම ප්‍රසන්ටේෂන් හදලා මේ පුරුදු කරවල තියෙනවා තේරුම් කරගන්න මිනිසුන්ට. ගොඩාක් උත්සාහ කරලා තියෙනවා. සමහරලාට ඒ කොළවල ලියලිය මම සමහර අයට තේරුම් කරවන්න උත්සාහ කරා. ඇත්තටම ඊ타ත්ම අල්පම දෙනයි. තාමත් සුළු පිරිසයි පින්වතුනි දැඩි වෙහෙසක් දරලා සමහර අය තේරුම් කරගත්තේ. එක්තරා මහත්මයක්කට මේ පෞගේ දවසක මම ඒ කාරණාව සිහිපත් කරා. ඇතර මෙතුමි ඉතාමත් ඉක්මනින් මේක තේරුම් කරගත්තා. මොකද මහා කල්පයේ කියන එක හරියට දැනෙනකොට හරියට ඉගෙන ගත්තම එයාට එයාගේ මොවින්ම තේරෙනවා ඊ타මත්ම බයක් හිතට දැනෙනවා. මොකද ඒක තේරුණාම ඒක අවබෝධ කරගත්තම ඒ ඒ බය ඇති වෙනවා ස්වභාවයෙන්ම. ඒක තමයි අවබෝධ වෙච්ච කෙනා කියලා කියන්නේ. ඇතරම මේ වගේ ඊ타මත්ම සුළු පිරිසයි පින්වතුනි මේක හරියට අවබෝධ කරගත්තේ. ඉතින් මම පෞද්ගලිකව මේ දේශනාව කරපු තැන්වල නමුත් මම ඇත්තටම මේ දිනවල මේ කරුණ අවබෝධ කරගෙන යද්දී යම් යම් පිරිස් කතා කර කර කියනවා ඇතැම් පිරිස් දේශනාවලට අපේ දේශනාවල් ශ්‍රවණය කරන්න ආපු තැන්වල ඒවා අහලා අපිට කියනවා. ඒතොර අන්න එයාලා මේක දැන් මේක තේරුම් අරගෙන අවබෝධ කරගෙන යන බව අපට ඉතාමත්ම වැටහෙනවා. අපි සතුටු වෙනවා. මොකද අපේ වෑයමත් එයයි. ඔබට මෙන්න මේක හොදට කියලා දෙන්න. මොකද මේ සංසාරේ යන ගමනේ මම අර ඔබට කිව්වේ ඔන්න ඔය යන තැන වලක් තියෙනවා. පරිස්සමින් යන්න. එතකොට අපි මනසේ තියාගෙන පාරේ යනකොට යනවා මෙන්න මේ හරිය තමයි ඔය වල කිව්වේ. ඊළඟට කියනවා මෙහෙම යනකොට මෙන්න මේ වගේ ගහක් තියෙනවා. ඒ ගහ ළඟින් පොඩි පාරක් තියෙන. ඒතර පරිස්සමින් යන්න. මෙන්න මේ හරිය සත්තු ඉන්නවා. එතකොට ඒ සත්තුන්ගෙන් ආරක්ෂා වෙලා පරිස්සමින් යන්න කියලා දැනගෙන ගියයින් පස්සේදී අපි හරි පහසුයි. ඒ නිසා ඔබ මෙන්න මේ නිවන් මාර්ගයේ පිංඔතුනි යන්න යන්න කලින් දැනගන්න දැනගෙන යන්න ඒ දැනගෙන යනකොට තමයි පින්වතුනි ඔබට මේ ගමනේ තාමත්ම පහසුවෙන් යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙමනම් ඔබට මේ කරුණු සියල්ලක්ම හොද්දට ධාරණය කරගෙන අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා මා හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා. එමනම් අදත් අපි අග්ගන් සූත්‍රයේ ඊළඟ කොටස සාකච්ඡා කරමු. පසුගිය දේශනාව පිළිබඳ සාරාංශයක් පැහැදිලි කළොත් අපි ඔබට අග්ගන් සූත්‍රයේ මූලික කොටස් ටිකක් සිහිපත් කළා. අග්ගන් සූත්‍රය ආරම්භ වෙන හැටි වාසයට සාමණේරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවන ඒ ධර්ම සංවාදය ඔබට පැහැදිලි කරා. භාග්‍යවතුන් වහන්සේ විමසලා වාසයට සාමණේරයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නයට ප්‍රතිඋත්තර ලැබුණම වාසයට සාමණේරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ආරම්භ වුණේ කොහොමද? මේ පෘථුවිය ආරම්භ වුණේ කොයි විදියකටද කියන එක පැහැදිලි කරා. එතකොට ඔබ මේ කාරණාව පැහැදිලි කරගන්න මොහොතේදී මම ඔබට පසුගිය දවසක කියලා තිබුණ මතක ඇති. දිගින් දිගටම මම ඔබට කිව්වා ඔබ මේ දේශනාව ශ්‍රවණය කරනකොට පූජාවලිය පොතේ පූජාවලිය පොතේ එක්තරා කොටසක් මම ඔබට කිව්වා බලාගෙන ඉන්න කියලා. මම දන්නේ නෑ මේ වෙනුවට දේශනාව අහද්දී කී දෙනෙක් කලින් ওই පොත අරගෙන බලාගත්තද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඇතැම් පිරිස් මට කතා කර කර කිව්වා ඒක බලාගත්තු පිරිස් මට සමහර මොකද මේ මුද්‍රණ කරන තැන්වල යම් යම් පොත්වල පිටුවංක වෙනස් වෙන්න පුළුවන්. මම ඔබට සිහිපත් කරපු පොතේ පිටුවංකයට වඩා වෙනත් වූ පොත්වල පිටුවංක වෙනස් වෙන්න පුළුවන්. ඒ අය අපට කතා කර කර පිළිබඳව විමසලා ඒ අය ඒ කාරණාව අවබෝධ කරගත්තා. ඉතින් අපි ඒක ඉතාමත්ම සතුටු වෙනවා. ඉතින් අපි ඔබට එතනදී විශේෂයෙන්ම පැහැදිලි කරලා දුන්නේ මේ මෙන්න මේ කාරණාව අපි ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕන. මම එතනදී ඔබට ඇත්තටම අරමුණු කරේ අන් කාරණාවක් නොවේ මේ විශ්වයේ ඒ කියන්නේ ආරම්භ වෙනකොට පෘථුවියට එන පළවෙනි රජතුමාගේ ඉඳලා ඔවුන්ගේ කාල සීමාවල් කොයි විදියකට ආවද කියලා තේරුම් ගන්න. එනිසා ඔබ මේ සතියේ මේ දේශනාව කොටස ඔබ අවබෝධ කරගත් එකනේ බලාගෙන හිටියේ නැති වුණොත් පූජාවලියේ කොටස ලබන සතියේ දේශනාව අහන්න කලින් ඒ පූජාවලියේ කොටස අනිවාර්යයෙන්ම කියවලා තියාගන්න. ඒ කොටස එන්නේ දැන් මම ළඟ තිබෙන පොතේ නම් තිබෙන්නේ පූජාවලිය පොතේ 110 වෙනි පිටුවේ ඉඳලා 110 වෙනි පිටුවේ ඉඳලා තියෙනවා අර සාදු නාද පූජා කතා කියලා කොටසක් සාදුනාද පූජා කතා කියලා ඔබට ඒක ගන්න බැරි නම් කඩෙන් ඔබට අන්තර්ජාලය ඔබ පරිහරණය කරනවා නම් ඔබට පුළුවන් ඕගතරණ කියලා වෙබ් ඇඩ්‍රස් එකක් තිබෙනවා ඒකට ගිහිලා ඕගතරණ කියන oogatarana.org කියන වෙබ් ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඔබට පුළුවන් පූජාවලිය පොත බාගත කරගන්න. එතකොට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔබට පුළුවන් මං අර කියවපු පිටු අංකෙන් ඒක බලා ගන්න ඒ පොතේ මං කියවපු පිටු අංක යටතේ තමයි තිබෙන්නේ 110 වෙනි පිටුවේ ඉඳලා ඔබ බලා ගන්න 124 වෙනි පිටුව දක්වා. එතකොට ඒකේ තිබෙනවා නම් පෙළක්. නම් නාම ලේඛනයක එකේ තියෙන අන්නේ නාම ලේඛනය ඔබ තේරුම් ගන්න ඕන. එතකොට ඒක තේරුම් ගත්තයින් පස්සේදී ඔබට යම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මේ කරන දේශනාව පිළිබඳ. එහෙමනම් අපි අද ඒ දේශනාවේ ඉතුරු කොටස සාකච්ඡා කරමු. ඔබ අද මම ඔබට මුලින් මේ පැහැදිලි කරේ ඒ දේශනාව ඔබ කලින් ඒ කොටස ශ්‍රවණය කරන්න බැරි වුණා නම් අදවත් මේ කොටස හොයාගෙන මේ නම නම් ටික ඔබ බලා ගන්න. එතකොට ඔබට පුළුවන් මේ දේශනාවේ ඉතුරු කොටස් ටික අවබෝධ කරගන්න. තර පින්වතුනි මම ඔබට මේ පැහැදිලි කර කර හිටියේ මේ ලෝකයක් ආරම්භ වුණ හැටි, ආරම්භ වෙන හැටි. එතකොට ඒක පැහැදිලි කරන්න මම සක්වලක් ගැන කිව්වා. ඊළඟට කල්පේ ගැන ඔබට මම පැහැදිලි කරා. ඒක පැහැදිලි කරලා ගිය සතියේ දේශනාවේදී මම ඔබට කිව්වා මේ කල්පයක මහා කල්පයක ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. ඒ කොටස් හතර තමයි අසංඛ්‍ය කල්ප හතරයි. එක අසංඛ්‍ය කල්පයක් බෙදෙනවා අන්තර කල්ප 64ක් කියලා. එතකොට 64 ඒවත් හතරක් තියෙන ඕක ඇතුලේ. එතකොට එක අන්තර්කල්ප 64 වෙන පළවෙනි අන්තර්කල්ප 64 දී මේ මිනිස්සු මේ ලෝකේ වාසය කරනවා. ඒ කියන්නේ පෘථුවියේ ඉන්නවා ජීවත් වෙනවා. ඔවුන් පින්වතුනි අන්තර්කල්ප 63ක්ම ඉන්නවා. ඉඳලා 64 වෙනි අන්තර්කල්පයේදී ඔවුන් මනුස්ස ලෝකේ, මේ කියන්නේ මනුස්ස ලෝකේ ඉන්නයි ඉන්නවනම් මෙරිලා ගිහිල්ලා උපදිනවා ආභාසර ලෝකේ. ඊළඟට චාතුම්මහරාජික තාවතින්සය යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවර්තී කියන මේ ලෝකවල ඉන්න අය මෙරළ මෙරළ ගිහිලා උපදිනව කොහෙද ආබස්සර බ්‍රහ්ම ලෝක. ඒ විතරක් නෙවෙයි. මහා බ්‍රහ්මයේ කියන ලෝකය, බ්‍රහ්ම පූජිතය කියන ලෝකය, බ්‍රහ්ම පාරිසද්දේ කියන ලෝකය කියන මෙන්න මේ බ්‍රහ්ම ලෝක තුනේ ඉන්න සත්වයොත් ගිහිලා උපදිනව කොහෙද ආබස්සර බ්‍රහ්ම ලෝකේ. උතර මේ සියලුම පිරිස ගිහිලා උපදිනවා ඔය කියන ආබස්සර බ්‍රහ්ම ලෝකේ. දුගති භූමිය හතරේ ඉන්න අයත් යනවා එතනට. නරක ලෝකේ ඉන්න නරක ලෝකෙත් අපි දන්නවා නිරය කොටස් 8කට බෙදෙනවා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය කියන මෙන්න මේ නිරය වර්ග 8 ඉන්න සත්වයෝයි ඊළඟට ඒවට අනුනිර තියෙනවා 128 ඒ ඔක්කොම ගිහිල්ලා උපදිනවා මැරලා ගිහිල්ලා ආබස්සර බ්‍රහ්ම ලෝකේ හැබැයි ඔතන එක කොටසක් යන්නේ නැහැ එතනට. කවුද? මං ගියවර දේශනාවේදී පැහැදිලි කරා මනුස්ස ලෝකේ ඉඳගෙන ආනන්තරේ පාප කර්මයේ කරලා අවීචියේ වැටුනොත් මහා කල්පය, ඒ කියන්නේ කල්ප විනාශේ වෙනකොට එතරින් චුත වෙලා උපදිනවා කොයිද ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ඒ ආනන්තරේ පාප කර්ම කරපය. හැබැයි පින්තුණී මිත්‍යා දෘෂ්ටිගත් වූ අයත් පින්වතුනි යන්නේ කොහෙටද? අවීචියට. එයාල මෙරිලා ගිහිල්ලා උපදින්නේ කොහෙද හැබැයි? ආබස්සර බ්‍රහ්ම ලෝකේ නෙවෙයි. එයාල උපදින්නේ කොහෙද? විනාශ වෙච්ච නැති සක්වලක පවතින අවීචියක තමයි ගිහිල්ලා උපදින්නේ. ඒ නිසා තමයි ආනන්තරේ පාප කර්ම පහ බරපතල පාප කර්ම පහක් කියලා ධර්මයේ කිව්වට ධර්මයේ විස්තර කරනවා භයානකම ක්ලේශයක් අකුසලයක් තමයි මේ මිත්‍යා දෘෂ්ටිකත්වයට යෑම මොකද ආනන්තරේ පාපකරයමයක් කරපු කෙනා පින්වතුනි ඒකාන්තයෙන්ම නිරයට යන නිසා තමයි ওই පාප බරපතල හැබැයි මිත්‍යා දෘෂ්ටිගත්තු කෙනාට තියෙනවා මැරෙන්න මොහොතකට කලින් හරි යාට සම්මාදිට්ඨික වෙන්න පුළුවන් මැරෙන්න මොහොතකට කලින් හරි එතකොට එයා ගිහිල්ලා උපදින්නේ කොහෙද පින්වතුනි වෙනත් වූ ඒ කියන්නේ බැරිලාකත් මිත්‍යා දෘෂ්ටි ඉඳගෙනම මැරිලා යාගීල මැරිලා උපදින්නේ අවීචියට ඒ අවීචියේ කල්ප විනාශ වෙනකොට හිටියොත් යාගීල උපදින්නේ විනාශ වෙච්ච නැති සක්වල කවීචි මහා නරකාදියකට. ඒතර බලන්න ඒ තරම් බරපතලේ එතකොට මේ නිරේ ලෝකේ ඉන්න අයත් ගිල උපදිනවා ආභාසර ලෝකේ අර මිත්‍යා දෘෂ්ටිගත්වයේ නැතුව. ඊළඟට පින්වතුනි තිරිසන් ලෝකයේ අය ඊළඟට പ്രേත ලෝකයේ අය ඊළඟට අසුරු ලෝකයේ ගිහිලා උපදිනවා ওই කියන තැන්වල. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් තවත් අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ අසුර ලෝකය කියලා කියන්නේ මොකද්ද? ඊළඟට තව ඔය කතා කරන ලෝකුඹු නිරය, ලෝකාන්තරික නිරය, ඔය වගේ ලෝක කියන්නේ මොනවද කියලා. ඉතින් මගෙන් විමසීමක් කරා. ඉතින් මම මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අවසන් වෙලා ඊළඟ දේශනාවක් අපි යොදාගෙන මම ඒක ඔබට අවබෝධ කරලා දෙන්නම්. මොකද ගොඩාක් දෙනෙක් මගේ මගෙන් මේ ප්‍රශ්නේ විමසපු නිසාම එයාලට අවබෝධ කරගන්න. ඒ නිසා ඉදිරියට ශ්‍රවණය කරන මම ඔබට කියලා දෙන්නම් මොනවද මේ ලෝකාන්තරික නිරේ කියන්නේ ඒවා කොහෙද තියෙන්නේ? මොනවද මේ අසුරු ලෝකය කියන අසුරු ලෝකේ ඉන්නේ කවුද? හරි ඒවා මම ඔබට කියලා දෙන්නම්. ඊළඟ പ്രേත ලෝකය තියෙන කොහෙද? තිරිසන් ලෝකය තියෙන කොහෙද කියලා සමහර අයට ප්‍රශ්න තියෙනවා. ඉතින් යාළුවාගේ ප්‍රශ්න මම ඒ දේශනාවක් කරද්දී ඔබට පැහැදිලි කරලා දෙන්නම්. එමනම් මෙන්න මේ මං අර කියපෝ මේ ලෝකවල ඉන සියලුම සත්වයෝ ගිහිලා උපදිනවා කොහෙද? ආබස්සර බ්‍රහ්ම ලෝකේ. කොයි කාලෙද? අර මං අර කිව්ව අන්තර්කල්ප 64 63ක් ඉවරුණාම 64 වෙනි අන්තර්කල්පේ තමයි ගිහිල්ලා උපදින්නේ. එහෙම ඉපදුනෙන් පස්සේදී පින්වතුනි මේ ලෝකේ විනාශ වෙන්න ආරම්භ වෙනවා. ඒ කියන්නේ අන්තර්කල්ප 64ක් ඉවරුණාම මේ ලෝකේ විනාශ වෙන්න ආරම්භ වෙනවා. කොහොමද පින්වතුනි ආරම්භ වෙන්නේ? මම ඔබට කිව්වා මේ ලෝකේ විනාශ වෙන ක්‍රම හත් තුනක් තියෙනවා. එකක් තමයි ගින්නෙන් ඊළඟ එක ජලයෙන් ඊළඟ එක පින්වතුනි වාතයෙන්. ඔන්න ඔය ක්‍රම තුනකට දැන් අපි ගමුකෝ ගින්නෙන් විනාශ වෙන ගමන් ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. එක කාලයක් ගින්නෙන් විනාශ වෙනවා ඊළඟට ඒ අන්තර කල්ප ඒ විදියට ගිහිල්ලා ඒ කියන්නේ ඒ මහා කල්ප ඒ විදියට ගිහිල්ලා ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය යටතේ ඊළඟට ජලයෙන් විනාශ වෙන්න පටන් ගන්නවා. ඊළඟට ජලයෙන් විනාශ වෙලා ඊළඟට ගින්නෙන් විනාශ වෙනවා. මම මේ ක්‍රමවේදය කියලා දෙන්නම්. ඉස්සර වෙලා බලමු කොහොමද මේක විනාශ වෙන්නේ කියලා. පින්වතුනි, අන්නේ විනාශ වෙන කාලයේදී අර මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝකේ ඉඳලා දුගති භූමිය කියන මෙන්න මේ සියලුම ලෝක ටික එකවර පින්වතුනි ගින්නකින් පින්වතුනි දැවෙන්න පටන් ගන්නවා ගින්නකින් දැවෙන්න පටන් ගන්නවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එතකොට ස්වාමින් වහන්සේ ගින්නකින් මේ ලෝ පෘථුවියක් දවලා ඉවර කරන්න පුළුවන්ද? ගින්නකින් මේක පුච්චලා අවසන් කරන්න පුළුවන්ද? දැන් අපි බලන්නකෝ පස් ටිකක් පිච්චුවත් පින්තුනි පිච්චිලා ඉවර වෙනවද නෑනේ. ගින්නකින් දවන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද පුළුවන්? දන්නවද? පින්තුනි ගින්නෙන් දැවෙනවා කොච්චර කාලයක්ද දන්නවද මම අර කිව්වනේ ඔය මහා කල්පේ කොටස් හතරකටනේ බෙදුවේ පළවෙනි කොටස එක අසංඛ්‍ය කල්පයයි දෙවෙනි කොටස දෙවෙනි අසංඛ්‍ය කල්පය තුන්වෙනි එක තුන්වෙනි අසංඛ්‍ය කල්පය හතරවෙනි එක හතරවෙනි අසංඛ්‍ය කල්පය මම ඔබට ඕවා ලියා ගන්නත් කිව්වේ දිගටනේ පළවෙනි දිගට කොටුවක් ඇඳලා ඒ කොටුව බෙදා ගන්න පළවෙනි කොටුව එක අසංඛ්‍ය කල්පයයි දෙවෙනි කොටුව දෙවෙනි අසංඛ්‍ය කල්පයයි තුන්වෙනි කොටුව තුන්වෙනි අසංඛ්‍ය කල්පයයි හතරවෙනි කොටුව හතරවෙනි අසංඛ්‍ය කල්පය කියලා ඔහොම බෙදාගන්න කිව්වා. ඒව බෙදාගත් ඇත්තොන්ට නම් මේක දැන් කරගෙන යනකොට පහසු වෙයි. ඔන්න පළවෙනි එකේ අන්තර කල්ප 64ක් තියෙනවා කියලා මං කිව්වා. එතකොට මේ පළවෙනි අන්තර කල්ප 64 අවසන් වුණාම ඒ සියලුම සත්වයෝ යනවා මං කෝ කොහෙද ආබසර බ්‍රහ්ම ලෝකේ ඔන්න ගියයින් පස්සේදි පින්වතුනි ආරම්භ වෙනවා මේක දැවෙන්න. දැවෙනව කොච්චර කාලයක්ද දන්නවද? තවත් අන්තර කල්ප 64ක්. ඒ කියන්නේ එක අසංඛ්‍ය කල්පයක්ම පින්වතුනි මේ සක්වලක් දැවෙනවා. අසංඛ්‍ය කල්පයක් මේ විදියට පින්වතුනි දැවි දැවි ඒ කියන්නේ හිතන්නකෝ ඒ ගින්න කොච්චර දරුණු ගින්නක්ද කියලා ඒකෙන් නම් පිලිස්සෙන්නේ නැහැයි කියලා කාටවත් කියන්න බෑ. ඇයි කාල සීමාව බලන්නකො කොච්චරද? කොච්චර දීර්ඝ කාලයක්ද? පින්වතුනි 86 ලක්ෂ 40000 වැඩි කරන්න ඕන 1.140 කියන ඉලක්කමින් ඒ ඒකෙන් ලැබෙන උත්තරය තමයි එක අන්තර්කල්පයක වර්ෂ ගාන. එතකොට ඒ වගේ ඒවා 64ක් වර්ෂ ඒ කියන්නේ මේ ලැබිච්ච උත්තරේ වගේ ඒවා 64ක් ලැබෙනවා නම් උත්තරයක් අන්න ඒක තමයි වර්ෂ ගාන එක සක්වලක් දැවෙන්න මම අර කිව්ව ක්‍රමයට ඒ සක්වල දැවෙන පින්වතුනි කාල සීමාව අන්න ඒකයි. එතකොට හිතන්න පින්වතුනි ඒ කාල සීමාව තුල මොන්න තරම් දීර්ඝ කාලයක් පින්වතුනි මේක දැවෙනවද කියලා. අති දීර්ඝ කාලයක් පින්වතුනි දැවෙනවා. දැවිලා දැවිලා දැවිලා දැවිලා දැවිලා පින්වතුනි මේකේ අලු දූවිලිවත් නැති වෙන්නම දැවිලා අවසන් වෙනවා. තාමත්ම පොඩි තැනක්වත් ඒ කියන්නේ මේ විශ්වයේ මේ වගේ තැනක මෙහෙම සක්වලක් තිබුණයි කියන එකවත් හොයාගන්න බැරි වෙන්නම පින්වතුනි මේ සක්වලක් දැවිලා අවසන් වෙනවා. එතකොට එහෙම දැවිලා අවසන් වුණාම ඒ විදියට දැවිලා පින්වතුනි අවසන් වුණාම ඊට පස්සේ මොකක්වත් නැහැ. දැන් දැවිලි ඉවරයිනේ. දැවුණු සක්වලේ ඒ ලෝක ටික දැන් නැහැ ඉවරයි. කිසිවක් නැහැ. එතකොට ඔන්නම කිසිවක් නැතිව තියෙනවනේ. අන්නේ කිසිවක් නැතිව තිබෙන කොටස තමයි පින්වතුනි ඊළඟ අසංගේ කල්පය කියලා කියන්නේ. එතකොට අන්තර්කල්ප 64ක්ම තවත් අන්තර්කල්ප 64ක්ම පින්වතුනි ඔය විදියට මොකුත් නැතුව තියෙනවා. දැන් එතකොට බලන්න මේ සංසාරේ මිත්‍යා දෘෂ්ටි ගත්තු නැති කෙනෙකුට විතරක් මේ සංසාරේ ඕනෑම කෙනෙකුට කියන්නේ පව් කරපු පින් කරපු හැම කෙනාටම මේ සංසාරයේ ස්වභාව දහමින් ලැබෙන මම මේ වචනේ කියනකොට ගැළපෙනවද මන් දන්නේ නැහැ. ස්වභාව දාමෙන් ලැබෙන බෝනස් එකක් තියෙනවා. ඈ බලන්න මොන තරම් දෙයක්ද? ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප තුනක්ම. ඒ කියන්නේ අන්තර කල්ප 64 ඒවත් තුනක්. අන්තර කල්ප 64 ඒවා තුනක්. එතකොට කීයක් වෙනවද? අන්තර කල්ප 192ක්ම නිකම්ම පින්නොතින් ඉන්න පුළුවන් කොහෙද? සංසාර සත්‍යයන්ට මොන ලෝකෙද? ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ආබස්සර බ්‍රහ්ම ලෝකයේ අන්තර කල්ප 192ක් නිකම් ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මොකද තාම ඉතින් මේ සක්වලේ ඒ ටික හැදිලා නැහෙනි. දැන් අර මං කිව්වා පළවෙනි අසංඛේ කල්පේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ අන්තර කල්ප 64 තමයි අපි ඉන්නේ. ඊළඟ අන්තර කල්ප 64 විනාශ වෙනවා. දැන් ඔන්න ඒ අන්තර කල්ප 64 ඉවර වෙනකොට අපි ගිහිල්ලා උපදිනව කොයිද? ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ඊළඟට පින්වතුනි ඊළඟට දෙවෙනි අන්තර කල්ප 64 ඒ කියන්නේ දෙවෙනි අසංඛේ කල්පේ මේක ගින්නෙන් දැවෙනවා. ගින්නෙන් දැවිලා දැවිලා දැවිලා දැවිලා අළු වෙලා යනවා. අළු වෙලා ගිහිල්ලා මුකුත් නැතුව, ඒ කියන්නේ කිසිවක් නැතුව හිස් අවකාශයේ තියෙනවා තවත් අන්තර කල්ප 64ක්. ඒ කියන්නේ තවත් අසංඛ්‍ය කල්පයක් තියෙනවා. ඊළඟට පින්වතුනි ඔන්න මේ පෘථුවිය අර නිර්ය ලෝකයන් ඊළඟට දිව්‍ය ලෝකයන් හැදෙන්න පටන් ගන්නවා. ඒ හැදෙන්නත් පටන් ගන්නවා කොච්චර කාලයක්ද දන්නවද? හැදෙන්නත් පටන් ගන්නවා පින්වතුනි. අන්තර කල්ප 64ක්. හැදෙන්න පටන් ගන්නවා අන්තර කල්ප 64ක්. තවත් අන්තර කල්ප 64ක් පින්වතුනි හැදෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න මෙන්න මේ අන්තර කල්ප 192 දිම. ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප 3යි අන්තර් කල්ප 64 ඒවා 3යි ඕක එකට එකතු කරාම 192යි 64 ඒවා 3ක් 192යි ඔන්න ඔය ප්‍රමාණයක් පින්නතුනි අපි ඉන්නවා ආබස්සර බ්‍රහ්ම ලෝකයි මං ඒ නිසා තමයි ඔබට සිහිපත් කරන්නේ ඔය මිත්‍යා දෘෂ්ටි පස්ස යන්නේ නැතුව පුළුවන් තරම් සම්මාදිට්ඨික ක්‍රමවේද භාවිතා කරන්න මොකද එහෙම භාවිතා කරන කෙනාට තමයි මේ සසරේ මේ බෝනස් එකක් ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ. නැත්තම් ඉතින් වෙනත් වූ සක්වලක ඉන්නෙපයි ඒ වගේම අති දීර්ඝ කාලයක් මේ ඇයි මේ සක්වල හැදෙනකන් මේ මේ සක්වලේ මේ ලෝකටක හැදෙනකන් මේ ඒ ඒ නිරියට වෙලා ඉන්න ඕනනේ. ඒ නිසා පින්වතුනි මේ සසරේ තියෙන මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න. දැන් එකක් හිතන්න මේවා මේ අපිට නොදන්නේව නෙවෙයි මේවා මේ අමතක වෙච්චා. ඇයි ඒ? කෙලවරක් නැති මේ සංසාරේ මේ විඳපු ටිකක් මම මේ ඔබට කියන්නේ. මේ සංසාරේ මේ ක්‍රමවේදයට තමයි ආවේ වෙන ක්‍රමවේදයක් නැහැ. වෙන මේකෙන්න මාර්ගයක් නැහැ. මේ ලෝකයේ කවුරුවත් නිර්මාණය කරපු එකක් නෙවෙයි. මේ ලෝකයේ කවුරුවත් හදපු එකක් නෙවෙයි. මේ මේ දේවල් කවුරුවත් කරපු දේවල් නෙවෙයි. අපේ කර්මයන්ට අනුකූලව වෙන දේවල් තමයි මේ දේවල්. ඒ කර්මයන්ට අනුකූලව තමයි පින්වතුනි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට පින්වතුනි අන්නර ඒ ලෝකයේ ඒ විදියට නිර්මාණය වෙන්නේ ඉන්නේ නිසා. එතකොට ඒම නිර්මාණය වුණාම තමයි ඒ නිර්මාණය වෙන්නත් මම ඔබට කිව්වා අන්තර කල්ප 64ක් යනවා. ඒ කියන්නේ මේ පෘථුවි ලෝකය, දිව්‍ය ලෝක 6, අර බ්‍රහ්ම ලෝක 3, දුගති භූමි 4, ඔය සියල්ලක්ම පින්වතුනි නිර්මාණය වෙන්න අන්තර කල්ප 64ක් යනවා. ඒතර ඔය තරම් දීර්ඝ කාලයක් පින්වතුනි ඔය ක්‍රම වේදෙට පින්වතුනි ඕක සිද්ධ වෙනවා. ඒතර තාමත් හැබැයි අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ තාමත් ආවස්සර බ්‍රහ්ම ලෝකේ. හැබැයි පින්වතුනි ආවස්සර බ්‍රහ්ම ලෝකෙට ගියාම සමහර අය නම් ඒ ලෝකේ ඉඳගෙන මේ මේ අර පෙර බලන්න පුළුවන් අය ඒ ලෝකේ ඉඳගෙන පින්වතුනි තම තමන්ට පුළු පුළුවන් ආකාරයට යම් යම් ආකාරයකට ධානා මට්ටම් වලට ගිහිල්ලා මේ සංසාරයේ බය අවබෝධ කරගෙන ඉතින් ඉහළ තැන් වලට යනවලු. පුළුවන් තරම් දේවල්. හැබැයි ඕක හැම කෙනාටම වෙනමයි කියලා කියන්න බෑ. හැම කෙනාටම සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. මොකද එතනට ඉතින් ගියපු ගමන් ඒ සැපයට ඇලෙනවනේ. ඒ සැපයට ඇලිච්ච ගමන් ආවේ කොහෙද කියලා අමතකයි. දැන් ඔය අපි හිතමු ඔන අවීචී ඉඳලා කවුරු හරි කෙනෙක් ගියා. අවීචී ඉඳලා එකපාරටම නිදහස් වෙලා ගියා ඔන්න ආබස්සර බ්‍රහ්ම ලෝකයට. දැන් අවීචී ඉඳගෙන මොනවද උනේ? දැඩි දුක් වින්දා. දැඩි දුක් වින්දා අවීචියේ ඉඳගෙන. පින්වතුනි, ඒ දුක විඳගෙන විඳගෙන විඳගෙන ඉන්න අය විඳගෙන ඉඳලා ඔය ආබස්සර බ්‍රහ්ම ලෝකෙට ගියාම පින්වතුනි අර තමන් විඳපු දුක තමන්ට අමතක වෙනවා. තමන්ට ඒක මතක් වෙන්නේ නෑ එතනට ගියාම. මොකද අර සැප ටික දැක්කම අර ටික අමතක වෙලා යනවා. දැන් ඔය ආබස්සර බ්‍රහ්ම ලෝකෙට විතරක් නෙවෙයි. මේ මනුස්ස ලෝකෙට ආපු අපිත් එහෙමයි. ධර්මයේ සඳහන් වෙනවා പ്രേතවත්තුවේ එක්තරා කොටසක පිඟුතුනි එක්තරා ධර්ම කොටසක පැහැදිලි කරලා තියෙනවා പ്രേතවත්තුවේ දැන් ඔන්න නිරේ ගිහිල්ලා අපි දුක් විඳිනවනේ. දැඩි දුක් විඳිනවා. නිරේ දුක අති භයානකයි මම ඔබට කියලා දීලා තියෙනවා. විවිධ විවිධ දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අති භයානකයි ඒ දඬුවම් ක්‍රම. වෑයෙන් රහිනවා. නිරේ ලෝකේ වෑය මොනතරම් ප්‍රමාණයක්ද? නිරේ ලෝකේ වෑය සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරලා තියෙන විදිහට මහා gedaraka වහලවල් දෙකෙන් එක වහලක් තරම් විශාලයි. එතකොට ඒ වෑයෙන් පින්වතුනි රැහැගෙන රැහැගෙන රැහැගෙන රැහැගෙන රැහැගෙන යනවා. එහෙම රැහැගෙන රැහැගෙන ගිහිල්ලා කර්ම ඉවර වෙන්නේ නැත්තම් මැරෙන්නේ නෑ. එහෙම රහිනකොට, ඒ කියන්නේ දැන් නිරේ ලෝකෙට ගිහිල්ලා අපි උපදිනකොට උපදිනවා කියන්නේ යොදුන් හතරක ශරීරයේ ප්‍රමාණයකින්. යොදුනක් කියන එක 60ක්ම 16ක් කියලා හිතුවොත් 60ක්ම 64ක් විශාල ශරීරයකින් තමයි උපදින්නේ. ඒතර ඒ ශරීරය තමයි අර විදියට පින්වතුනි වෑයෙන් රැහැගෙන ඉන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ලේ ගඟ වගේ ගලනවලු. ලේ ගඟ වගේ ඔය නිරේ ගලනවලු. සත්‍යෝ කෑ ගහනවලු. අනේ මාව කපන්න එපා, මාව කොටන්න එපා. මම තව මේ මේ ආයෙමත් මේ වැරදි මම කරන්නේ නෑ. අනේ මට මේ දඬුවම් දෙන්න එපා. මම මේකෙන් නිදහස් වෙලා ගිහිල්ලා ආයෙමත් හොඳට ඉඳලා හොඳට පින් කරගෙන හොඳ තැනකට යන්නම් කියලා කෑ ගහනවලු. පින්වතුනි නිරිපල්ලෝ ඒවට අහුම්කම් දෙන්නේ ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කරනවා. ඔවුන් විසින් ඔවුන්ගේ ස්වභාවයෙන් වැඩ කටයුතු කරනවා. ඕම වැඩ කරගෙන කරගෙන කරගෙන යනකොට පින්වතුනි ඔන්න පින්වතුනි අර සත්වයාගේ කර්ම ඉවර වෙනවා. එයාගේ කර්ම ඉවර වෙනවා. ඒ ඒ දුක්ඛිත කර්ම ඉවර වෙනවා. ඒ අවසන් වුණෙන් පස්සේදී පින්වතුනි අන්න ඔතනින් චුත වෙනවා. දැන් අවසන් වෙනකොට එයා දන්නවලු. ඔන්න දැන් මං අවසන් වෙනවා කියලා. එතකොට පින්වතුනි ඒ වෙලාවට එයා මොකද දන්නවද කියනවා කියලා කියන්නේ. ධර්මී පින්වතුනි සඳහන් කළා තියෙනවා සෝහං නූනයිතෝ ගන්්වා යෝනිං ලද්ධාන මානුසී සෝහං ඊතෝ ගන්්වා ඒ මම එතනින් චුත වෙලා දැන් මේ මේ කියන්නේ මේ වෙන කවුරුත් ගැන නෙමෙයි අපි ගැන කියන්නේ. අපි ඔක්කොම ඔතනින් එද්දි කියාගෙන ආපු වාක්‍යයක් මම මේ ඔබට මතක් කරලා දෙනවා. මේ ඔබට මේ මතක් කරලා දෙනවා. සෝහං නූන ඊතෝ ගන්්වා ඒ මම එතනින් එනකොට යෝනින් ලද්ධාන මානුසි මනුස්ස යෝනියක උපදිනවලු එතනින් එනකොට එයා දන්නවා දැන් මම මැරලා ගිහලා උපදින්නේ මනුෂ්‍යාත්මයක කියලා. ඊළඟට කියනවා ධර්මයේ සඳහන් කරලා තියෙනවා වදඤ්ඤු මම ආයෙමත් මනුස්ස ලෝකයට ගියාම වදඤ්ඤු පුළුවන් තරම් පින්වතුනි මම දන් දෙනවා සීල සම්පන්නෝ පුළුවන් තරම් පින්වතුනි මම සිල් රකිනවා ඔන්න ඔය ටික කියාගෙන තමයි පින්වතුනි ඔය නිර්ය ලෝකෙන් අපි ආවේ දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද දැන් අපිට වෙලා තියෙන්නේ පින්වතුනි අපි ආවේ කොහෙද අපි මොකටද ආවේ අපි මොනවද කරන්නේ මේ කිසිවක් පින්වතුනි දැන් අපිට අමතකයි. අපිට දැන් ඒව අමතක වෙලා. පින්වතුනි ඒකයි මම ඔබට පැහැදිලි කරේ. මෙන්න මේක හොඳට ඔබ තේරුම් ගන්න. ඒ කාරණාව අපි හරියට අවබෝධ කරගත්තේ නැති වුණොත් ආයෙමත් පින්වතුනි අපට යන්න වෙන්නේ ඔය කියන තැනටමයි වෙන තැනක් නැහැ. ඔය තැනටමයි පින්වතුනි අපට යන්න වෙන්නේ. එනිසා ඔය වාක්‍ය මම ඔය කිව්වේ ඔබ නොකියපු එකක් නෙවෙයි ඔබ නිරෙන් එනකොට කියාගෙන ආපු එකක්. සෝයිනෝනීතෝ ගන්त्वा යෝනින් ලද්ධාන මානුසින් ඒ මම එතනින් එනකොට මනුස්ස යෝනියක උපදිනවා වදන්්‍යු පුළුවන් තරම් දන් දෙනවා සීල සම්පන්නෝ පුළුවන් තරම් සිල් රැගෙනවා කාහාමි කුසලම් බහුಂತಿ කියන්නේ පුළුවන් තරම් කුසල් කරනවා කියාගෙන තමයි පින්වතුනි ඔතනින් ආවේ දැන් වෙලා තියෙන්නේ මොකද්ද අපි ආවේ මොකටද කියලා අපිට අමතකයි. දැන් අපි කරන්නේ වෙන වෙන දේවල් කර කර විතරක් ඉන්නවා. මම අර කිව්වේ ආබස්තර බ්‍රහ්ම ලෝකෙට ගියත් ওই ටිකම තමයි. දැන් අපිට මතකයිද පින්වත්නි අපි නිරේ ලෝකේ ඉඳලා ආවා කියලා? අපි දුගතියේ හිටියයි කියලා අපට මතකයිද? ඉතින් මතක නැති නිසානේ අපි මේ විශ්වාස කරන්නේ නැත්තේ. අපට මතක නැති නිසානේ පින්වත්නි අපි මේ පුළුවන් තරම් මේ අකුසල් වැඩ කරගෙන ජීවත් වෙන්නේ. අපට අමතක වෙච්ච නිසා. අපි ඒකේ විඳපු දුක අපි මතක නම් අපිට අපිට අපිට දැනෙනවනම් පින්වතුනි අපි තව තව පුළුවන් තරම් මේ අකුසල් වලින් අයින් වෙනවා. වෙලා තියෙන අපට ඒක විශ්වාසයක් නෑ අඩුම තරමේ විඳපු එක කෙසේ වෙතත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවයි කියන එකවත් පින්වතුනි අපට විශ්වාසයක් තියෙනවද? තියෙන තැනවත් අමතකයි. දැන් අපි අතනදි කෑ ගහනවා අපි පුළුවන් තරම් දන් දෙන්නම් සිල් රකින්නම් අනේමාව ඔතනින් අත්තරින්න නමුත් දඬුවම් ඉවරුණෙන් පස්සේනේ ඉන්නේ. යාවෙන් පස්සේ මනුස්ස ලෝකයට ආවම දැන් මනුස්ස ලෝකේ අපට කරන්න ඕන මොකද්ද කියලා මතක. දැන් ආයි කරන්නේ මොනවද? ආයි අපි කරන්නේ පින්වත්නි අර තැනට යන වැඩ ටික තාම අපි කරගන්නවා. අපි ඉතින් දරුවෝ හදනවා, රස්සාවල් කර කර ඉන්නවා, සල්ලි හම්බ කරනවා, කාලා බීලා සතුටෙන් ඉන්නවා. ඒක එපා කියන්නේ මම මේ ඔබට මේ කියන්නේ එහෙම එපා කියලා ඔබ රස්සාවල් කරන්න. ඔබ දරුමල්ලෝ හදන්න. ඔබ සතුටෙන් ජීවත් වෙන්න. ඒ විතරක් නෙවෙයි. මැරෙනවා කියන එකත් මතක් කරගෙන ජීවත් වෙන්න. ඒ මොකද? ඒ ඒ ඒ ජීවිතයෙන් පස්සේදී ඊළඟ ආත්මභාවයේදී යන්න තියෙන තැනකුත් තියෙනවයි කියන එක හොඳට මතක තියාගන්න. එතනට ගියාම එතන කොයි වගේ වෙයිද කියලා පින්වතුනි අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අර බාලපඬිතු සූත්‍රය දේශනා කරන්නේ අදෝය මේ අසුචි කන බල්ලෝ තනකොළ කන හරක් එයාලා කවුද? පෙර සංසාරයේ පින්වතුනි රජ මැදුරේ රාජකීය භෝජනාගාරේ රාජකීය භෝජන අනුභව කරපු රජවරු දැන් දැන් පින්වතුනි අසුචි කන බල්ලෝ දැන් පින්වතුනි තනකොළ කල හරක් අර එක දවසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනනේ ආනන්ද ආමුදුරුවෝ අර එක කුඩා සතුන් ප්‍රමාණයක් දැකලා ඒ වෙලාවේ කූඹි ටික දැකලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ කූඹි මේ සියලු දෙනාම පෙර සංසාරේ සක්විති රජ වෙලා හිටපු අය. දැන් අද අද මේ මිනිසුන්ට පෑගෙන කූඹි බවටපත් වෙලා. මෙන්න මේක තමයි මේ සසරේ ස්වභාවය පින්වතුනි. මේ සසරේ භයානක බව. ඉතින් මම මේ ඔබට මේ අමතර කරුණ පැහැදිලි කරේ ඇත්තටම ආබස්සර බ්‍රහ්ම ලෝකෙට ගියත් ওই ටික තමයි. එතනට ගියාමත් එතන තියෙන සැප ඊට වඩා වැඩි. එතන දුකක් කියන නමවත් නැහැ. දුකක් කියන නාමයක්වත් නැහැ පින්වතුනි. එතන තියෙන ඊ타මත්ම දැඩි දියුණු සැපයක්. ඉතින් ඒ සැපයත් එක්ක පින්වතුනි ඊටියෙන් පස්සේදී කොහොමත් පින්වතුනි අමතක වෙනව නිරීන්දලාව කියලා. එතකොට එයාලා එතන ඉඳගෙන පින්වතුනි ඉන්නම හැබැයි ඉතින් ඒ සැපේ නම් ටිකක් දීර්ඝ කාලයක් විඳින්න පුළුවන්. කොච්චර කාලයක්ද? විඳින්න පුළුවන් පින්වතුනි අන්තර කල්ප 192ක් විඳින්න පුළුවන්. අන්තර කල්ප 192ක් පින්වතුනි ඒක ඉන්න පුළුවන්. ඒම ඉඳලා ඔන්න ආයමත් පින්වතුනි අර manuss ලෝකේ හැදෙනවා, ඒ දිවි ලෝක හැදෙනවා, නිරේවල් හැදෙනවා. ඉතින් ආයමත් අතනින් එක එක්කිනා එක එක්කිනා එක එක්කිනා චුත වෙවි චුත වෙවි එනවා කොතනටද මෙන්න මේ ලෝකවලට පිළිවෙලට එනවා ඒ කර්මානුරූපීව පින්වතුනි ඒ ඒ තැන් වලින් චුත වෙවි චුත වෙවි එනවා. දැන් පින්වතුනි මම ඕක ඔතනින් චුත වෙලා මේ මනුස්ස ලෝකයට මේ තැන් වලට ආවේ කවුද? පළවෙනි කෙනා තමයි මහා සම්මත රජතුමා. පළවෙනි කෙනා මහා සම්මත රජතුමා. මහා සම්මත කියලා කෙනෙක් තමයි පළවෙනියට ආවේ. දැන් මේ ඉදිරියට වෙන්න තියෙන එකක් නෙමෙයි මම මේ කියන්නේ වෙච්ච දෙයක්. වෙච්ච කතාව තමයි කියන්නේ. මම ඒක ඒ මහා සම්මත රජතුමාගේ ඉඳලා ආපු පිළිවෙල කතාව මම ඔබට කියලා දෙන්නම්. අද මම ඔබට පොරොන්දුනේ මේ සක්වල විනාශ වෙන ක්‍රමවේදය කියලා දෙන්නනේ. ඒතර මේ විනාශ වෙලා ඉවරුණෙන් පස්සේ ආයෙමත් දැන් සක්වල මේ විනාශ වෙච්ච ලෝක ටික හැදෙනවනේ. ඒ විනාශ වෙන ක්‍රමවේදයේ එක පිළිවෙලක් තියෙනවා. දැන් මේ මහා කල්ප විනාශ වෙනවනේ. විනාශ වෙනකොට මහා කල්ප හතක්. ඒ කියන්නේ මහා කල්ප හතක් අර අන්තර කල්ප 256 ඒවා හතක් විනාශ වෙනවා පින්වතුනි ගින්නෙන් ඒ ගින්නෙන් විනාශ වෙලා ඉවරුනාම ඊළඟට අටවෙනි අන්තර කල්පේ අටවෙනි අන්තර කල්පේ ජලයෙන් දැන් අපි උදාහරණයකට ගමුකෝ මේ අපි ඉන්නේ දැන් පළවෙනි මහා කල්පේ කියලා හිතන්නකෝ දැන් මම මේ උදාහරණයක් කියන්නේ අන්තර කල්ප මහා කල්ප ආපු ගාන කියන්න බෑ නිකක් හිතන්නකො මේ පළවෙනි එක කියලා. මේ මහා කල්ප විනාශ වෙන්නේ ගින්නින්. ඊළඟට දැන් ආයි හැදුණානේ මම අර කිව්වේ. හැදෙනවනේ. හැදිලා ආයිමත් තව අන්තර්කල්ප කීයක් තියෙනවද? ආයිමත් තියෙනව අන්තර්කල්ප 64ක්. ඒ කියන අසංඛ්‍ය කල්පයක් තියෙනවා. ඊළඟට ආයිමත් ඔන්න විනාශ වෙනවා. ආයිමත් විනාශ වෙනවා පින්වතුනි ගින්නේ. ඔන්න දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එකත් ගින්නේ. හතරවෙනි එකත් ගින්නේ. පස්වෙනි එකත් අර ක්‍රමවේදෙටමයි ගින්නේ. හයවෙනි එකත් හත්වෙනි එකත් ගින්නේ. ඊළඟට ඔන්න ආයෙමත් අටවෙනි එක කියලා හිතන්නකෝ. අටවෙනි එක පින්නොතුනි ජලයෙන්. අර විද්‍යටම පින්නොතුනි ජලයෙන් විනාශ වෙනවා. අර ක්‍රමවේදෙටම. අන්තර්කල්ප 64ක් ඉඳලා ඊළඟ අන්තර්කල්ප 64 පින්නොතුනි ජලයෙන් විනාශ වෙනවා. ඊළඟ අන්තර්කල්ප 64 කිසිවක් නැතුව තියෙනවා. ඊළඟ අන්තර්කල්ප 64 ආයෙමත් විනාශ වෙච්ච ලෝකෙට හැදෙන්න පටන් ගන්නවා. ඔය විදියට පින්වතුනි ගින්නෙන් හත් වාරයක් වෙනවා ජලයෙන් එක් වාරයක්. ගින්නෙන් හත් වාරය ජලයෙන් එක් වාරයයි. ඕ මොහ මොහ මොහම පින්වතුනි එනවා මහා කල්ප 63ක්. මහා කල්ප 63ක් එනවා පින්වතුනි ওই විදියට ගින්නෙනුයි ජලේනුයි ගින්නෙනුයි ජලේනුයි ගින්නෙනුයි ජලේනුයි විනාශ වෙලා. ඊළඟට 64 වෙනි මහා කල්පේ. දැන් මේ 64 බල් කියන්නේ වෙනින් එකක්. ඒක පටලව ගන්න එපා. මේ කියන අර එනේ යන ක්‍රමවේද මං කිව්වේ එකයි මේක එකක් හැටියට ගණන් ගත්තොත් මේ ඉන්න කල්පේ මහා කල්පේ පළවෙනි එක කියලා හිතුවොත් තව මහා කල්ප 64ක් මහා කල්ප 64ක් පින්වතුනි ඉස්සරහට යනවා මේ මහා කල්ප 64ක් මේක මේ යන ක්‍රමවේදයක් මම මේ කියන්නේ එතකොට මම මේ කියලා දෙන්න හදන අර දින්නිනුයි ජලේනුයි වාතේනුයි විනාශ වෙන ක්‍රමය ඊළඟට පින්වතුනි මේ 64 වෙනි මහා කල්ප විනාශ වෙනවා. ඒක විනාශ වෙනවා පින්වතුනි වාතයෙන්. සුලිසුල් කියන්නේ සුලං වලින් වාතයෙන් තමයි විනාශ වෙලා යන්නේ. ආයෙම 65 වෙනි එකේ ඉඳලා ගින්නෙන් ওই විදිහට විනාශ වෙගෙන යනවා. ඔන්න ඕක තමයි ක්‍රමවේදෙ පින්වතුනි විනාශ වෙන. ඉතින් මේවා පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන්ඩ මේවා තේරුම් ගැනීම මම ඔබට කිව්වා ධර්මයේ බොහෝ කොටසක් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා කියලා. එමනම් අද දවසේ අපි මේ දේශනාව අවසන් කරනවා. අවසන් කරන්න මත්තෙන් ඔබට නැවත වාරයක් කියනවා. අර පූජාවලිය පොතේ කොටස ඔබ කියවගෙන ඉන්න. ඒක කියවගත්තොත් බොහොම පහසු වෙනවා ඉදිරි දේශනාව ශ්‍රවණය කරන්න. ඉතින් මම දන්නේ නෑ ඉතින් සද්ධාව තියෙන අය කොච්චර ඉන්නවද කියලා. මොකද සද්ධාව තියෙන අය මේ සසරේ මේ ඊතර වෙන උනන්දුව තියෙන අය එයාලා නම් කරුණ කියන්න විතරයි ඕන කියන දේ කියන විදිහට කරනවා. ඉතින් ඔබට ඒක කරන්න හිතෙන්නේ නැත්නම් ඔබ හිතන්න තාම මගේ සද්ධාව මේ මට්ටමට දියුණු වෙලා නැහැ කියලා. ඉතින් දියුණු වෙලා නැහැ කියන එක සසරේ මේ යන ගමනට කිසිඳු බාධාවක් නැහැ. මොකද යන එක ඒ විදියට යනවා. හැබැයි ඉතින් යනකොට වෙන්න තියෙන විපත්තින් සම්පත්ති නම් කමක් නැහැ කියලා හිතමුකෝ. විපත්ති ටිකටත් මුහුණ දෙන සිද්ධ වෙනවා. ඉතින් ඔබට මම විශ්වාස කරනවා දැස් විවර වෙලා ප්‍රඥාව පහළ වෙලා මේකෙන් ඈතර වෙන්නට ශක්තිය ලැබෙන්න කියලා තමයි මා හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් අද දවසේ අපි දේශනාව මේ විදිහට අවසන් කරනවා. ලබන දේශනාව තුලින් අපි ඔබට තේරුම් කරලා දෙන්නම් කොහොමද මේ විනාශ වෙච්ච සක්වලවල් දැන් හැදුනනේ හැදුණු සක්වලවල් වලට මිනිස්සුયો එන්නේ කොහොමද අර ඔබ අහලා තියෙන කතා තියෙනව නේද? පෘථිවි රසය අනුභව කරා. ඉතින් ඒවා අපි ඉගෙන ගමු ලබන සතියේ දේශනාව තුලින්. එhmenan අද දවසේදී මේ දේශනාවට දායකත්වයේ දරන හොරණ වැවල හිරෝමා සමරවීර මහත්මියට දමිත සමරවීර මහතාට අපි මේ වෙලාවේ පින් දෙනවා. අරමුණ වන්නේ ඔවුන්ගේ හොරණ වැවල දමිත් නිවසේ පදිංචිව සිටි 2017 12 15 වන දිනට අභාව ප්‍රාප්ත වී වසර දෙකක් සපිරෙන SMD සමරවීර ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පියාණන්ගේ පරලෝකී ජීවිතය සුවපත් වේවා. ඒ වගේම දසවසරකට කලින් මිය පරලෝකීය මාළනී ධර්මවතී සමරවීර ආදරණීය මෑණියන්ටත් පින් අනුමෝදන් වේවා. ඔවුන් දෙපළගේ පරලෝකී ජීවිතය සුවපත් වේවායි අපි සාදු සාදු සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සංසාරයේ මිය පරලෝකීය සුළු ඥාතින්ටත් ඒ වගේම ක්‍රියාන්විතයේදී මිය පරලෝකයේ සියලු රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන්නට ඒ සත්පුරුෂ පිරිස බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ සියලු දිනාටමත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම 2018 වසරේ පාසල් දිවිය ආරම්භ කරන දිනුලි සමරවීර ආදරණීය පුංචි දියණියටත් අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ දියණියටත් මේ උදාාර පින් අනුමෝදන් වේවා. 2018 දී ආරම්භ කරන ඒ අධ්‍යාපන කටයුත්ත සාර්ථක කරගෙන අධ්‍යාපනයේ ඉහළටම ගමන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එමනම් ඒ ඇත්තන්ටත් පින් අනුමෝදන් කරන ගමන් අද දවසේ අනුමෝදන් කරගත් ආවෝ පින් අපි netනාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරීතුමන්ටත් එවාගේම කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු නාදනං ආශිර්වාදේ කරමු. ඒ වගේම සිදු කරගත්තා වූ පින් බලෙන් මගේ ආදරණීය මෑණියන්ටත් නිරෝගී සුවය ලැබේවා. ඒ වගේම මේ සඳහා මේ ශාසනික දිවියේ මගේ ගුරුවරයාණන්ටත් මා පැවිදි දිවියටපත් කරපු මාගේ ගුරුවරයාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ශාසනික ජීවිතයේ මේ දක්වා මට අවවාද අනුශාසනා දුන් ඒ වගේම ගුරුහරුකම් දුන්නු සියලු ගුරුවරුන්ටත් සියලු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා ධර්ම ශ්‍රවණය කරපු ඔබටත් මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම මේ සසර ගමන කෙලවර කොට කෙටිම කාලයකින් සපසහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු සාදු සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං